අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දෙවෙනි දවසේත් මේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ඊපට කරගත්ත විදිහට ඉස්සෙල්ලා අපි ලිඛිත ප්‍රශ්න වලින් සතිವಾರය ආරම්භ කරමු. ඊට පස්සා ලැබෙන විදිහට බලමු. සභාවට සභාවෙන් එන ප්‍රශ්න වලට සාදර වෙයි. අපි ලිඛිත ප්‍රශ්න වලින් සභාගත පිටගත්ත සභාගත කිරීමේ අපේ සතිವಾರය ආරම්භ කළ දින විදිහට අපි නන්දසීලි මාතාවගෙන් ඉල්ලා සිටිමු. පළවෙනි ප්‍රශ්නේ ගෞරවනීය සාමින් වහන්ස සක්මන් භාවනාව සිත පිට නොයා වම් පාදය හා දකුණු ඔසමිමින් ගෙන යමින් හා තබමින් සක්මනී යෙදීමට හැකිවිය එසේ දෙපා ගෙන යමින් සිටින අතර දකුණු පාදයේ මහ පැටගිල්ලේ වේදනාවක්ද ඉම පාදයේම දන හිසේ රිදෙන ස්වභාවයක්ද දැනගත හැකිවිය උකුලේ වේදනාකාරී ස්වභාවයක්ද හඳුනාගත් අතර ඒවා වේදනාවක් ලෙස මිනිහි කෙලිමි. විනාඩි 15ක් පමණ කාලයක් මේ සඳහා ගත කළ අතර මෙහි යම් නිවැරදි කළ යුතු අවස්ථා ඇතනම් ඒවා පහදා දෙනමින් කරුණාවෙන් යටහත්ව ඉල්ලා සිටිමි. පරියංක භාවනාව. පරියංක භාවනාවේදී හුස්ම රැල්ල කෙරෙහි හිත පිට නොයා පවත්වාගත හැකි විය. වම් නාස්පුඩුවෙන් හුස්ම රැල්ල ඇතුල් වීමත් පිටවීමත් සිදුවිය. හුස්ම රැල්ල දිග කෙටි වශයෙන්ද හඳුනාගත හැකි විය. දෙතුන් වරක් හිත පිට ගියත් එය මෙනෙහි කර නැවත හුස්ම කෙරේ සිත පවත්වාගත හැකි විය. පසුව හුස්ම රැල්ල සංසිඳී සංසිඳින සංසිඳීමෙන් පසු කයේ ඇති වූ යම් සුළු වේදනාවක් මෙනෙහි කළෙමි. ඉන් පසු කළ යුත්තේ කුමක්දයි පහදා දෙනමින් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. පළවෙනි කොටසේ සක්මණේ කියලා තියෙනවා යම් යම් වේදනා, උරේසේ වේදනා, කුකුල වේදනා ගන්නවයි කියලා. ඉතින් මේ වේදනා කියන වචනය සාමාන්‍යයෙන් අපි නපුරු වචනයක් විදිහට පාවිච්චි කරා. බාලියේ නම් වේදනා කියන්නේ විඳීම් කියන එක, සිංහලේ වේදනා කියන්නේ රිද්දෙනවයි කියන එක. ඉතින් දෙවෙනි එකේ තියලා තියෙනවා ආනපන සංසිඳුණාට පස්සේ කය වේදනාවක් දැනනයි කියලා. ඉතින් එතනත් මේ යෝගාවචරය ලියලා තියෙන්නේ වේදනාව කියන එක නපුරු අදහසින්ද නැත්තම් විඳීම් සීතසෙන්ද කියලා දැනගත්තොත් අපිට පුළුවන් සුද්ධ කරගන්න. දීපේකනා කැමැතිද අත උසලා කෙටි උත්තරයක් දෙන්න? එන්න. ස්වාමීන් වහන්සේ එකෙන් අදහස් කිරුවේ යම් දැනීමක් ඇති වුණා කියන එක. එතකොට මේ වේදනාව කියන එක නොදකින් නොපතන් නොදොමකින්ද නැත්තම් ඇති වුණා හොඳයි කියන පැත්තෙන්. ඒ දෙකටම මැදිස්තව වගේ එක දැනුනේ. ඔව් ඒක නිසා භාවනා කරන්න කරන්න දන්නේ නැති භාවනා කරලා කමටහන් ලියන්න දන්නේ නැති කෙනෙක් හුඟක් වෙලාවට මේ අතනින් පතරින් වේදනාව ආපුවාම මේක කරදරේ කරගන්න. කරදරට ගත්ත කවදාවත් භාවනා ජීවණයක් ලැබෙන්නේ නැහැ. ඒ වේදනා මධ්‍යස්ථ ස්වරූපයෙන් වාර්තා කරන්න පුළුවන් නම් වේදනාව තියෙන බව දන්නේ සතිය තියෙන නිසායි. වැඩි වැඩියෙන් වේදනාව වාර්තා කරන යාට වැඩි වැඩියෙන් සතිය තියෙනවා. හැබැයි කිසිසේත්ම මේ වේදනා අපේක්ෂාවෙන් කරන ප්‍රයත්නයක් නෙවෙයි. එන වේදනා මේ නොදකින් නොපතන් ශීසෙමුත් නැතුව වේදනාව එනවයි වරින් කියන කියන්නේ කවුරක් මෙන්න මේ විදිහ වාර්තා කරන්න දන්නේ නැති නිසා විශාල ගහනක් භාවනාවට නැවිත් නිකන් ආවත් දැනෙන වේදනාව සඳහන් කරන්නේ බොහෝම පැංගිරි විදියට බොහෝම තිත්ත විදියට බොහෝම නපුරු විදියට ඒ නිසා එයලා එත්තන්න භාවනාව Tamanගෙම වාර්තාකරණේ වැරද්ද නිසා ප්‍රගතිය නතර වෙලා තියෙනවා. ඒ නිසා දැනෙන හැම වේදනාවක්ම සතිය තියෙන බවට ලකුණක්. මෙන්න මේක දැනගෙන වාර්තා කරන්න පටන් අරගත්තොත් එදිනදා ජීවිත ලැබෙන හැම වේදනාවකදීම මට සතිය තියෙනවා. වේදනාවක් නැති හැම වෙලාවෙම බොහෝ විට අපි කෙටි මානසිකත්වයටපත් වෙලා ආස්වාද කරමින් ඉන්නවා. සතිය නැති වෙන්නේ ඉඳී තියෙනවා. ඉතින් මේ නිසයි සිංහල වචනයක් හොයාගෙන තියෙන්නේ පැමිණි දුක් පැණිදහයි කියලා. අද ඒක සිංහලට මතක නැහැ. මේ බටේර මානසිකත්වයේ මේ වේදනානාශක පාවිච්චි කරලා එහෙම නැත්නම් මේ සැප හොයන වැඩපිළිවෙලට අපි ගිහිල්ලා જાතියක් වශයෙන් පාහර වෙලා, જાතියක් වශයෙන් නිඳිත වෙලා, જાතියක් වශයෙන් අතපල්ලේ වැටිලා. ඒ නිසා මේ විදිහට තව තවත් වේදනා වාර්තා කරන්න පුළුවන් නම් ඒක පළවෙනි එකට ප්‍රශ්න වශයෙන් තෝරාගත්තට නන්දසීලට ස්තුති කරන්න ඕනේ. මේ අනම් මනම් ප්‍රශ්න දාලා සභාව පිස්සු වට්ටන්නේ නැතුව මේ වගේ වේදනාව වුණත් කමන්නේ ඒක මධ්‍යස්ථව රිපෝට් කරන වාර්තා කරන කෙනෙක් ඉස්තර කළ වැඩේ පටන් ගත්තා නම් නැකත හොඳයි. ඒ නිසා ප්‍රාර්ථනා කරනවා තව තවත් වේදනාව පැමිණේවා. මොකද කියන්නේ? ඔට්ටුයි. එච්චරයි. එච්චරයි. තව තවත් වේදනාව පැමිණේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සීල ලෝක සත්‍ය වාසීත සීල දෙනාට. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව. මම සතිමත්ව සතියේ පාදයේ යටිපතුලට තබා වැලිමලුවේ සක්මනේ යෙදෙන විට පියවර 10ක් පමණ සිටුවිලි නැතිව සක්මන් කිරීමට පුළුවන් විය. යටිපතුල වැලි වලට ගැටෙන විට විලුඹ වැලි වලට තද වෙන ගතියක් සිසිලතක් සිසිලසක් දැනේ. තවද වැලි ඇඟිලි අතරින් විසිරී යයි. මා මාපට ඇඟිලි වල වැලි වල තද ගතිය, එහි ගොරෝසු ගතිය දැනේ. ලනුපැදුරේ සක්මනේදී යටිපතුලට රළු ගතිය දැනුණද එහි විනාඩි 15ක් පමණ කාලයක් යන විට ඇඟිලි තෙතට ලිස්සන ස්වභාවයක් දැනේ. පය භාගයක් සක්මනෙහි යෙදුන විට ලිදිබර ගතිය හා කය දෙපැත්තට පැද්දී සතිමත්ව සක්මනක සක්මනේ යන විට සිතට ප්‍රිය බවක් දැනේ. මෙහි අඩුපාඩු ඇතොත් පහදා දෙනමින් ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. පරයන්ක භාවනාව. සතිමත්ව මම මෙතන ඉඳගෙන සිටින බවක් සිතමින් මගේ කමඨාන වෙන ආනාපාන සතියට සිත පිහිටුවා ගතිමි. සුළු වේලාවකින් සිතුවිලි එීමට පටන් ගනී. එම නිසා මාහට සිත විසිරී යයි. විනාඩි 10ක් පමණ ආස්වාස ප්‍රස්වාස දැනුණත් සිත විසිරී ගිය බැවින් මායේ ගැන කලකිරීමටපත් විය. ගරු ස්වාමින් වහන්සේ කරුණාවෙන් ඉදිරි දියුණුව උපදේශා උපදේශ පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී ප්‍රාර්ථනා බෝධියකින් නිවන් දකිත්වායි පතමි. ඔය හිතට හිත විසිරී යන බව දැනගන්න එක සතියමයි. වේදනාව නිසා නුරුස්නා ගති පහල කරන්නේ නැතුව වේදනා ඒවා කියන්නේ දන්ත වේදනා බව දන්නවා ඒත් සතිය. හිත විසිරී ගියා විසිරී ගිය බව දැනගන්න එක සතිය. ඒ වගේම පශ්චාත්තාපුණා ඒකත් ලියලා තිනවා ඒත් සත්‍යම බුදුහාමුදුරෝ කියනවා පශ්චාත්තාපුණාදී වැඩක් නෑ කාටවත් ලාභයක් නෑ ඒ නිසා හිත විසිරී ගියාට පශ්චාත්තාප නොවි අතින් වාර්තා කරපු දවසට ඕන මාර්ගඵල ලාභියෙක් කියලා කියනවා මම නැවතත් කියනවා හිත විසිරී ගියත් පශ්චාත්තාපයෙන් තොරව මගේ හිත විසිරී ගියා මං විසිරී ගිය බව දන්නවා කියලා ලියන්න ගියාම අපිට තයි ඕන්න හොඳම සේක පුද්ගලයෙක් කියලා. ඉතින් මේකේ තියෙන අර ඔක්කොම හොඳයි මොක්කොම නරකයි කිව්වා වගේ මේකට පශ්චාත්තාප වෙලා තියෙනවා. ලියලා තියෙනවා අනිත් දවසේ පශ්චාත්තාප නොවි ධම්මානුභාවයෙන් විසිරී ගිය බව මට දැනගන්න ලැබේවා කියලා වාර්තා කරන්න. ඒකට කමඨාන සුද්ධ කරගන්න. කමඨාන සුද්ධ කරගත්තාම අර කලින් කියපු වචනෙම පැමිණි දුක් පැනිරහ වෙන්න පටන් ගන්නවා. ඒතර ජීවිත වෙනස්. චරිතුරු ගෑවිල්ලක් නැහැ කාටවත් කියන්නෙත් නැහැ හිත විසිරුණයි කියලා. කමඨාන් වාර්තාවට දාලා නිකන්. නිසා තව තවත් හිත විසිරී ඒවා කියලා කියනවා ඊගා ප්‍රශ්න. ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි. සක්මන් භාවනාව. ඔසවනවා, ගෙනියනවා, තබනවා මෙනෙහි කිරීම අරමුණු කරගෙන සක්මන් කළෙමි. ඊයේ දවසේ සක්මන් භාවනාවේ සෑහෙන විස්තර කමඨහන් වාර්තාවට ඉදිරිපත් කළ මා එම විස්තරද බලමින් දකුණු පාද දෙකක් අතර සහ වම් පාද දෙකක් අතර වෙනස්කම් බැලීමට උත්සාහ කෙලිමි. මුලින් දකුණු පාද දෙකක් අතර වෙනස බලද්දී ලනුපැදුර පාදවල ගොරෝසුවට වදින තැන්වල වෙනස දැක්කෙමි. පාදවල ඇති මස් පිඩු තෙර පෙන ආකාරය වෙනස් විය. පාද එක එක තෝරා එක එක කෝණවලට තබන බව පෙනී ගියේ. මෙසේ සක්මන් කරන විට ඉඳහික සිට වෙනස් සිට විල්ලක බව දැනගතිමි. එසේම දැනගන්නවා සමගම තවත් සිතකින් ඒ පිටතට ගිය සිත යට කර දමා නැවතත් පාදයේ ලනුපැදුරේ ගැටෙන දැනීමට ගෙනෙන බව හැඟිනි. එවිට තවත් සිතකින් මා දෙස බලා හිඳින බව හැඟෙයි. මෙසේ සක්මන් කරන විට සිත වෙනතකට වැඩිපුර ඇදී යන්නේ සිතුවිලි වලට බව හැඟෙයි. සිත ඇතුළත කතා කරන බව වැටෙයි. ශබ්දවලට තරම් සිත පිටතට ඇදී යන්නේ නැත. සමහර විට ශබ්ද ඇති වී එකපාරටම නැති වී යයි. සක්මනට එයින් බාධා වූයේ නැත. පෙනෙන දේද ඊතරම් බාධා නැත. උවමනාවෙන් බැලූ දේක මිස ඉබේ පෙනුණු දේකට සිත ඒ පැත්තට ඇදී යන්නේ කලාතුරකිනි. මෙසේ වෙනස්කම් බලමින් පැය භාගයකට වඩා ගිය විට නිදිමත ගතියක් ඇති විය. එවිට ඔසවන පාද දෙකක් අතර වෙනස්කම් බැලූ පසු තබන පාද දෙකක් අතර සහ ගෙන යන පාද දෙකක් අතර වෙනස්කම් බලමින් සක්මන් කළෙමි. ඒ ආකාරයට සක්මන් කරන විට වෙනස් කම්පිනෙන එක නැති වී ගොස් පාදවල දැනීමෙන් පමණක් සක්මන් කරමි. නිදිමත ගතිය අතරද ඉඳ හිට සිතුවිලියේ එසේ ආ විට ඒ සිතුවිලි දකිද්දී සක්මනේ දැනීමට හිමින් සීරුවේ සිට ඇවිත් පාදවල දැනීම පටන් ගනි. ඒ මුලින් සක්මන් කරද්දී මින් එකවරටම මූල කර්මාස්ථානයට එන්නේ නැත. මේ ආකාරයට දවසේ සෑම සක්මන් වාරයක්ම විනාඩි 45ක් පැයක් අතර කාලයක් ගත කෙලිමි. මෙසේ සක්මන් කරන විට ලෝකෙම අමතක වන බව හැඟේ. සක්මනත සිත වැඩිපුර ඇදී යයි. පරයන්ක භාවනාව. ආනාපාන සතිය පරයන්කේ සඳහා හොඳින් වාඩි වී කයට සිත යෙදුවෙමි. ආස්වාසයත් ප්‍රස්වාසයත් හොඳින් වැටහින. ආස්වාසයේ මුල මැද යන්තමින් අග ගෙවි යන ආකාරය හොඳින්ද වැටහෙයි. ප්‍රස්වාසයේද ගෙවි යන ආකාරය හොඳින් වැටහෙයි. මෙසේ හුස්ම වාර 10ක් 15ක් බලා බලද්දී කිසිවක් නොදෙනී යයි. ටික වේලාවකට පසු ටිකක් ගැසී නැවතත් සිත කය අරමුණු කරයි. සිත කය අරමුණු කරයි. ඉන්පසු ආස්වාසය පටන් ගනී. මේ ආකාරයට වාර 7ක් 8ක් පරියන්කව පැය තුලදී සිදුවේ. එතරම් පැහැදිලි නැති අරමුණද පිටින් විටින් විට සිතට එයි. පරියන්කේ සෑහෙන වේලාවක් ගිය පසු දෙපාවල රිදීමක් පටන් ගනී. එසේ තිබියදී මූල කර්මස්ථානයේට සිත යෙදුවෙමි. ඒ විට පෙරටත් වඩා හොඳින් ආස්වාසය සහ ප්‍රස්වාසය දැනේ. ආස්වාස දෙකක් අතර නාසිකාග්‍රේ දැනෙන තැන විනාශ බව හැඟුනි. ශරීරයේ උඩ කොටසේද කම්පනයක් පටන් ගත්තේය. මෙසේ තිබියදී මූල කර්මස්ථානයේට හිත යෙදුවෙමි. එවිට වේගවත් බව හැඟී ගියේය. අනිකුත් වැඩ කටයුවලදී සතිමත් බව. ඇවිද යන සෑම අවස්ථාවකදීම දෙපා වලට සිත පිහිටයි. අනිකුත් කරන කටයුතු වලදීද අත්වලට දැනෙන සීතල උණුසුම තද ගතිය, සීනිදු ගතිය ආදී සෑහෙන සිතට අරමුණු වෙයි. සිත වෙනත් අරමුණකට ගොස් වැඩි වේලාවක් සිටින්නේ නැතුව කර කර ඉන්න කාර්යයට ඉක්මනින්ම සිත ඇදී වැඩක් නොකරන වේලාවට වරහන් ඇතුළේ නිදාගන්න ගිය විටදී වගේ හුස්මට සිත ඇවිත් මුළු කයම අරමුණු වේ. විතින් විට ශබ්ද ඇති වී නැති වී යන බව වැටහි. සිත වෙනත් අරමුණු අරමුණකට ඇදී යන බොහෝ බොහෝ විට සිත ඇතුළතින් කතා කරන බව හැඟේ. කතාවට ඊතරම් පිය නොකරන මාගේ සිත ඇතුළ මෙසේ කතා කරන බව නිතර හැඟේ. භාවනාව ඉදිරියට කරගෙන යාමට උපදෙස් දෙනමින් ඊතා ගෞරවයෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. වාර්තාව පිළිබඳ සමස්තයක් වශයෙන් ගත්තොත් එක තැනක සඳහන් කරලා තියෙනවා අරමුණ බලබලා ඉඳදී නිදිමතක් තව තැනක සඳහන් කරලා තියෙනවා අප්‍රසිද්ධ අරමුණු වගේක් මතුවලා එනවා මේ වගේ මේ අරමුණ දිහා හොඳට බලා ඉන්නකොට ඒ අරමුණ විශේෂයි නීරස භාවය අරමුණ විශේෂයි ඒකාකාරී භාවය අරමුණ විශේෂයි ආසන්නති ගතිය එනකොට තමයි ඔය නිදිමතයි කම්මැලිකමයි උදාසීන අරමුණු එන්න පටන් ගන්න. ඒකවල තමයි මේ ඇස් බැඳුම පෙන්වන්න හදන වෙලාව. ඉතින් ඒ වෙලාවේදී මේ නිදිමත එන්නේ එච්චර පැහැදිලි නැති අරමුණු එන්නේ මේ බලාගෙන ඉන්න මූල කර්මස්ථානයේ රාගයේ ගෙවි යන වෙලාව. විරාගයේ මතුවෙන වෙලාව, නීරසකම මතුවෙන වෙලාව, එපාකම මතුවෙන වෙලාව, ඒකාකාරී මතුවෙන වෙලාව කියලා දන්න කෙනෙකුට නම් කියත හැකි මේ භාවනාව එච්චර වෙලා යන්නේ රාගයේ විරාගයේ වෙන්නේ. නමුත් යෝගාවචරය එතකොට මූල කර්මත්තේ අමතක කරලා මට නිදිමත ආවා මට අරමුණ එපා වුණා මට අනම්මනම් කතා කරන්න ගියොත් මායя දිනනවා. නිදිමත එද්දිත් අරමුණ එපා වෙද්දිත් මූල කර්මස්ථානේ බැලුවොත් බුදුහාමුදුරුවෝ දිනනවා. නැත්නම් බුදුහාම දිනවන්න හදනව නෙවෙයි. ඒක තමයි බුදුන් කියන්නේ. ඒ නිසා මේ අරමුණ හොල්මන් වෙන්න හදනකොට එන මේ නිදිමත ගතියට, කම්මැලි ගතියට, නීරස වෙන ගතියට ලෑස්තිලා ගිහිල්ලා එතකොට කොහොමද මූල කර්මස්ථානේ කියලා බලන්න පුළුවන් නම් මූල කර්මස්ථානේ ගන්න දෙවෙනි වැඩේ තමයි ඒක. පළවෙනි වෙලේ තමයි හිත අලවා තබා ගැනීම. සතිය පිටුවා ගැනීම. දෙක තමයි මේ එක එක බහුරූපෝලම් පෙන්නකොට සැක හැරලා මේ වෙන්නේ මූල කර්මස්ථානයේ නීරස වේගන එනකොටයි. එනිසා එහෙම තියෙද්දිත් මූල කර්මස්ථානේ බැලුවොත් රාගයේ වෙනකොට විරාගයේ එnde ඉඩ තියෙනවා. මූල කර්මස්ථානයේ වෙනස්කම විපරිණාමය කාටවත් ඇස් බඳුන් දාන්න දෙන්නේ නැතුව වහුරු කොලම් පෙන්වන්න දෙන්නේ නැතුව බලන්න පුළුවන්. ඉතින් ඒකට අපි කියන්නේ කමඨහං සුද්ධ කරනවා කියලා. කමඨාන සුද්ධ වෙනවද නැද්ද කියන්නම් මම දන්නේ නැහැ. සුද්ධ කරනවා කියන්නේ ඔකට. මේකෙදි සෑහෙන ළඟට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ වෙනකොට වම දකුණ අතර වෙනස බලන්න, වමේ සිට වමට වෙනස දකුණ බලන්න, දකුණේ සිට දකුණට වෙනස බලන්න. මේ විදිහට මූල කර්මස්ථානයේ මේ අහු ව්‍යංජන අනිව්‍යංජන අංග ප්‍රත්‍යංග හොය හොය හිටියොත් නිදිමත එන්නේ නැහැ. නීරසකමක් එන්නේත් නැහැ. ආස්වාද ප්‍රසවාස දෙක විතරක් නෙවෙයි ආස්වාසයෙන් ආස්වාදයට මොනවද වෙනස් වෙන්නේ? ප්‍රසවාසයෙන් ප්‍රසවාසයට මොනවද වෙනස් වෙන්නේ? ආන්නේ විදිහට මේ අරමුණේ විස්තර විසිතුරු බැලීමද කියනවා පතුරු ගහලා බලනවායි. එන්නේ විසිතුරුකට බලනවා පතුරු ගහලා බලනවා. එතකොට ওই නිදිවතට එන්න වෙලාවක් නැහැ. ඒ නිසා ආසනෙට අවිලා තියෙන්නේ මේකෙන් අපට හංසුද්ධ කරන්න අනිද්දාසේ ලෑස්තිලා යන්න. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. ඊයේ උදේ සක්මන් භාවනාවේ යෙදෙන විට ලනුපැදුරේදී পায় ගැටෙන විට පළමු পায়ට රළු ස්වභාවයක්ද දෙවන পায় තබද්දී රළු ගතිය අඩුවීමක් දැනුනි. සිමෙන්ති පොළවේ පළමු පය තබන විට සීතල ගතියක්ද දෙවන පය තබන විට සීතල බව අඩු අඩුවක්ද දැනුනි. වැලි පොළවේ පය තබා සක්මන් කරන විට තරමක සීනිඳු හා ගොරෝසු ස්වභාවයක් මතු පිට අනුව පයට දැනුනි. මා සක්මන් භාවනාවේ යෙදෙන විට මගේ ශරීරයේ ඇට සැකිල්ලක් ඇවිදින යායි සිතා සක්මනී යෙදුණෙමි. වරහන් ඇතුළේ විදර්ශනා භාවනාව තුලින් නොව මා විසින්ම සිතාගෙන මේ විදියට අට්ටික සංඥාවෙන් භාවනා වී යෙදීම සුදුසුද කාරුණිකව පහදා දෙන්න ලනුපැදුරු උඩ සක්මන් කරන විට සමහර ස්ථාන මට පෙනුනේ උස් පහත් ආකාරයට නමුත් পায় තබා බලන විට එසේ නොවන බව වැටහිණි මා සක්මන් කරන විට විනාඩි 30ක් විනාඩි 40ක් වැනි කාලයකදී විඩාවටපත් වේ එවිට අසල හිඳගෙන භාවනාවේ දෙන විට අත්වල හා පාදවල කම්පන චංචල ඇති වේ රූපද පෙනී, ශබ්දද ඇසී. ඒ වයින් මට බාධාාවක් නැත. මා පළමු දින පරයන්ක භාවනාවේ උදේ වරුවේ වරහන් ඇතුළේ ගොරෝසු ආනාපානයේ සහිතව සිටින විට සිතුවිලි බහුලව ආවේය. ඒවා කාම සිතුවිලි නොඋනත් එහි සිටින විටද මගේ සිත සතිමත්ව තිබින. සිහිය නැවත ආනාපානයට ගැනීමට ශනිකව හැකිවිය. ඊයේ සවස පරියන්කේදී මගේ ආනාපානයේ සියුම්ම පැවතියේය. මුළු පැයක් වගේ මා සිටියේ සියුම් ආනාපානයේ. මගේ බෙල්ල කවාකාරව පහළට නැවි පැවතීම නිසා අධික වේදනාවක් ඇති වී. ඒ හදා ගන්නට සිතා ඇස් ඇර වටපිට බලන විට ස්වාමින් වහන්සේ නැවි ඉන්න ආකාරයේ දුටු වෙමි. ඒ නිසා තිබූ ලැජ්ජාව නැති විය. මා වැඩියෙන්ම නැඹුරුවක් දක්වන්නේ සක්මනටය. මගේ සිත සංසුන්වය මට පියවර ගණනාවක් කරගෙන යා හැකිය. වැසි කාලයක් සක්මනේ සමා වෙන වැඩි කාලයක් සක්මනේ යෙදීමට සුදුසුද මේ ගැටලු කිහිපයට ඔබ වහන්සේගේ කාරුණික උපදෙස් පතමි ඔබ වහන්සේට තෙරුවන් සරණයි ඔය මේ එකක්වත් එච්චර බරපතල ගැටලු නෙවෙයි අනිවාර්යෙන් භාවනා කරන යනකොට අනිවාර්යෙන් වෙන ගැටලු මම කියන්නේ ඔය එන්න කියලා එනවා සක්මන් කරගෙන ඉන්නකොට වාට්ටික සංඥාව දාලා කරන්න හිතෙනවා ඉතින් ඒකට හැකියක් වෙනවා මේක කලියුත්තක්ද නොකලියුත්තක්ද එතකොට මේ පොළොව ඉස්සතු වෙලා පේන. බලනකොට එහෙම වෙලා නැහැ. ඒ වගේම භාවනා කරනකොට බෙල්ල පාත් වෙනවා. පාත් වෙලා බලනකොට ඕන්න එකට බෙල්ල පාත් වෙච්චාම වේදනාව එකක්, ලැජ්ජාව එකක්, සෙනගක් මැද ඉන්නේ එකක්. ওই විදිහට ගොඩක් මේ අපි බලාපොරොත්තු වෙච්ච නැති බොහෝ විට මන්දෝත්සාහය කරන සුළු දේවල් වෙනවා. ඉතින් මේවා මොකකින් හරි නතර කෙරුවොත් අපි සංසාරේ වැටේ, සංසාරට අහු වෙනවා. ඔය කොයි එකත් මේ ශරීරයක් තියෙන හැම කෙනාටම සිදුවෙන එකක්. අපිට ඊගාවාත්ම වෙන පිරිමි ශරීරයක් හම්බුනත් ගෑනු කෙනෙකුට ගෑනු පිරිමි කෙනෙකුට ගෑනු ශරීරයක් හම්බුනත් ඔච්චරම තමයි. දේව ශරීරයක් හම්බුනත් ඔච්චරම තමයි. ඒ නිසා මේ ජීවිතයේ මේක දැකලා සතිය කඩා ගන්න නැතුව හිටියොත් නැත්තම් පශ්චාත්තාප නොවි කාලසටහන නිතර කරගෙන යන්න ගියොත් ඕකේ පොඩි සාන්තිකර අවස්ථාවක් එනවා. ඒක එන්නෙම මේවා භාවනාවේ ස්වභාවික දේවල් කියලා බාරගත්තා. එහෙනම් මේක මගේ දුර්ලකම් එහෙම නැත්තම් මන්දෝත්සහයි වෙන්නේ එහෙම නැත්තම් ඉච්ඡා බංගත්තටපත් වුණොත් මායя දිනනවා. ඒ සවුව කාගෙන කටුකෝලක් අස්සෙන් යන කෙනෙක් වගේ ඉදිරියට යන්න ඕනේ. ගියාට ඔయిత වැඩි අමාරුව තව ඉතරට තියෙනවා. නමුත් එතකොට හොඳ ආත්ම ශක්තියක් ඇති වෙනවා. ඉදිරියට යන්න පුළුවන්. ඉතින් මට හම්බුණා අර හේනපොළ ගුණරත්න ආමුදුරෝ නවසීලන්ති කිය වෙලා. මට හරි සන්තෝෂයි. ඒ ආමුදුර මයිත් එක්ක 70 80ක් විතර ඈතට ගියා මගේ බණක් අහන්න. මේ ලොකු ආමුදුර කෙනෙක් ඉතින් මම බොහොම සන්තෝෂ වුණා. ඒ දාන්ත හරියට මේ කාරණා උගන්වන්නේ විහිළු කතාවලින්. දැන් නම් හොඳට වයසයි. ඒ ස්වාමීන් වහන්සේ ළඟට ගිය සංස කියනවා මිනිස්සෙක් ගියාලු මේ අල්ලබලා ශාස්ත්‍ර කියන කෙනෙක් ආවා. ගියාලු ස්වාමීන් එන්න විශ්තරක් කියලා කිව්වලු මහත්තයා මෙහෙමයි. අවුරුදු 40 වෙනකන් සෑහෙන්න අපලයි. ඒ නිසා එක එකනට අත වෙන්නන්න යන්නත් එපා. පුළුවන් තරම්. පුළුවන් තරම් පරිසං වෙලා ජීවත් වෙන්න අනවශ්‍ය වැඩ කරන්න යන්න එපා. අපලයි. ඒක නිසා මට කියන්න තියෙන්නේ මේ 40 වෙනකම් බේරෙන්න කිව්වා. ඊමස සල්ලි ගිහිල්ලා ආපහු වෙවිලවලු මේ මට හඬ මතක නැහැ 40න් පස්සේ කොහොමද කියලා කිව්වා. දැන් 40න් පස්සෙත් අපලයි නමුත් කාරණාව ඒකට තේරලා තියෙයි කිව්වා. ඊට පස්සේ අපලයි 40න් පස්සේ තේරෙනවා ඕක. බාන මුල් කාලෙදි කියන්න තියෙන මෙච්චරයි. හරිම අපලයි මුල් කාලේ. මුල් කාලේ කිව්වට ඒත් අපලම තමයි. ඒ භාවනා කියන්නේ ඕක තේරුම් ගත්තට පස්සේ කාට කියන්නද ඉතින් ඊට පස්සේ? ඔය කාගෙන. නිසා 40 වෙනකම් පරිස්සම් වෙන්නකෝ අපි යනවා ඊගා ප්‍රශ්න. ගරුතර ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව. වැළුවන් වැලිමලුවේ සක්මන් කිරීමේදී දෙපයට සීතල සහ සුමට බව දැනේ. ලනුපැදුරේ සක්මන් කිරීමේදී ගොරෝසු බවක් දැනේ. පියවණෙන් පියවර ඉදිරියට යාමේදී දෙපාවල විලුඹ හා විලුඹ පාමැද ඇඟිලි ක්‍රමයෙන් ස්පර්ශ වන බව දැනේ. දන හිස් වලලු කර ක්‍රියාකාරී වන අන්දමට පැහැදිලි වේ. සක්මන් මළුවේ එක් කොනක සිට අනෙක් කොනට සතිය පිහිටුවාගෙන ඇවිද යා හැකිය. එහෙත් හැරෙන මොහොතේ සතිය තරමක් දුරට කැඩේ. උපක්‍රමයක් වශයෙන් හැරෙන මොහොතේ දැස් පියා ගතිමි. ඒ එතරම් සාර්ථක දැයි පැහැදිලි නැත. පරියංක භාවනාව. මූල කමඨහන ආනාපානයයි. පරියංකයට වාඩි වී විනාඩි 5-6කින් ආස්වාද ප්‍රස්වාසයේ දැනි. ආස්වාසයේ තරම් ප්‍රස්වාසයේ ප්‍රකට වන්නේ නැත. ආස්වාසයේ දිගට දැනින අතර ප්‍රස්වාසයේ කෙටියට දැනේ. ආස්වාසයේ මුලැමැදාග පැහැදිලි අතර ප්‍රස්වාසයේ තරම් පැහැදිලි නැත. පැයක් පමණ කාලයක් සතිය පවත්වා ගත හැකිය. ඉහෙත් අතරමඟදී සිතුවිලි ගලා නැති වී යයි. සිතුවිලි ඔසේ ගමන් ගන්නේ නැත. උපදේශ පතමි. ඔබ වහන්සේට මේ ආත්ම භවයේදීම නිවන් සුව පතමි. මේකට ආදර්ශය ගන්න තියෙනවා සක්මණ ගැන ලියලා තියෙන එකේ සක්මණ දිගේ යනකොට කොයි කෙනාට වගේ සාමාන්‍යයෙන් නඩත්තු කරන්න පුළුවන් සතිය. යන යන පියවරම හැරෙනකොට අනිවාර්යම කැඩෙනවා. එනතන් සතිය දුර්වල වෙනවා. මොකද ක්‍රියාවලිය සංකීර්ණ වෙන්න නිසා. ඉතින් ඒ නිසා එතෙන්ට යනකොට ඇත් දෙක වහගත්තටම හරියන්නේ ලෑස්ති වෙලා යන්න මේ සතිය කැඩෙන තැනකට යන්නේ. මං මේක හැරෙන වෙලාවේදී කඩා ගන්න නැතුව ඉන්න ඕනේ කියලා. ඉතින් ලෑස්ති වෙලා ගියොත් හැරෙනකොට සතිය දෙගුණ වෙනවා. දෙගුණ වුණාට පස්සේ ගෙනිච්ච සතිය කඩා ගන්න තු වෙන්න පුළුවන්. ඒ වගේම භාවනා පරියන්කේ ඉන්නකොට ඔය හිතවිලි එනවා, සද්ද එනවා, වේදනා එනවා. එතකොට දැනගන්න පුළුවන් ඒවා මේ අරමුණ සියුම් වෙනකොට නැත්නම් අර සක්මනේ ගිහිල්ලා හැරෙන වෙලාව වගේ අරමුණේ සම්දිස්ථානයකට එනකොට තමයි ඔය එක එකන 18 පාලි නටන්නේ. ඒ නිසා අරමුණ හොඳට දැනගෙන දැන් මෙතනදී මේ අරමුණ මේ මට්ටමට සිවුම් වෙනකොට මේ වේදනාවේ, සද්දේ, හිතවිලියනි කියලා පෙරමග ලකුණු දන්නවනම් පුබ්බ නිමිත්ත දන්නවනම් පුබ්බකරණේ දන්නවනම් ඔතෙන්ට යනකොට ලැස්තිලා යන්න පුළුවන්. ඒ පුබ්බකරණේ පුබ්බ නිමිත්ත ලැබෙන්නේ එන අරමුණ වලින් නෙවෙයි මූල කර්මස්ථානේ. මූල කර්මස්ථානේ සියුම් වෙන්න පටන් ගන්නකොට බාහිරේ තියෙන ඒවා ගොජ දාන්න ගන්නවා. නලියන්න පටන් ගන්නවා. ඉතින් බාහිරේ වල චෝදනා කරන්න එපා. මූල කර්මස්ථානේ ගෙවන් වෙන හැටි. මූල කර්මස්ථානේ සියුම් වෙන හැටි. මූල කර්මස්ථානේ සූක්ෂම වෙන හැටි බලා ගන්නා සුළු යනවා කියන එක හරියටම එල්ලෙට වෙඩි තියනා වගේ වැඩක්. ඒ නිසා සාමාන්‍ය වෙඩි තියලා ලෑල්ලට වෙඩි තියාගත්තට පස්සේ තමයි තිතර වෙඩි තියන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ලෑස්තිලා යන්න, සක්මන කෙලවරට යනකොට ලෑස්තිලා යන්න, භාවනාවේ යම් මට්ටමකට හරි ගිය ගමන් සද්ද වේදනා හිතිවිලි වලින් විශේෂ බාධාවක් එනවා. ඒ වෙන්නේ බලන අරමුණ මූල කර්මස්ථානයේ සියුම් වෙන්න පටන් ගත්තට පස්සේ. මූණට මූණ දැම්මට පස්සේ. එහෙම නැත්නම් භාවනාව සාර්ථක වෙනකොට හිතිවිලි වලින් බාධාවක් එන්න ඉඩ තියෙනවා. අන්න ඒකට සූදානම් යන්න සූදානම් වෙලා යන්න කියන එකයි කියන්නේ. සම්මා සම්බුදු සරණයි අතිපූජනීය ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව. අද උදෑසන සක්මන් අවස්ථාවන්හිදී වර්තමානයේ සිත යොමා පාදයකට සිත යොමු කරමින් සක්මන් කෙලෙමි. වම දකුණ වශයෙන් මුලින් අවධානය යොමු කර පසුව පියවර වශයෙන් අවධානය කෙලෙමි. පාදයේ පොළවෙන් නිසවෙත්ම මුළුදු වීම, සැහැල්ලු වීම ගෙන යාමේදී පාවෙනවා දැනීම නැවත බීමට තැබීමේදී තද බව බර බව දැනුනි. එසේම ඒ අතරතුරදී පා බීම ස්පර්ශවත්න වැලිවල සිනිදු බව පොළවේ සිසිල් බව ස්පර්ශ වීමෙන් ඇතිවන සියුම් මධ්‍යස්ත වේදනා අත්විඳෙමි. දිගින් දිගට සක්මණී යෙදීමේදී සිත කය වෙන් වෙලා වගේ සිතට විලුඹ වැදෙන එසවෙන සැටි අනුව පාදේ චලන චිත්‍රාකාරයෙන් හැඟෙන්නට විය. ඉබේ ක්‍රියා කරන ස්වરૂපයක් වැටහිනි. ධාතු ක්‍රියාවලියක් මිස මගේ මැදිහත් වීමක් නැතයි හැඟුනි. මුලදී ඇතැම් අවස්ථාවලදී සිත විසිරී යාම විවිධ සිතුවිලි ඔස්සේ යාම සිදුවත් පසුව සක්මන් වට දෙකක් පුරාවටම මගේ සිත පාදවල ක්‍රියාකාරීත්වය විමසයි. විමසමින් යෙදුනි. පරියංක භාවනාව. පරියංක භාවනාව ටිකක් මන්දගාමී බව වැටහි. සිත ඉක්මනින් අරමුණින් විසිරෙන ස්වභාවය දින දෙකේදීම අත්විඳෙමි. අද උදෑසන ආස්වාස ප්‍රස්වාසයට සිත යෙදවීමේදී එය බොහෝ සියුම්ව අප්‍රකට ස්වරූපයෙන් දැනීම සිදුවිය. සමහර විට දැනීමක් නැතුවාසේය. වර එක ආස්වාස ප්‍රස්වාසයෙන් නොදැනී ගොස් තිබෙන විට හිසෙහි නලලට ආසන්නේ සියුම් චලනයක් වෙත සිත යෙදිනේ. ඒ සමගම ආස්වාසය වලට ස්පන්දනයේ එකිනෙක සම්බන්ධව පවත්වා පවත්නාසේ හැඟෙයි. එසේම සමස්ත කය පුරාම මෙම චලනයන් සියුම් ලෙස පැතිරී යන ආකාරය සියුම් අයුරින් දැනේ. සක්මනේදීද නැවතී සිටින විට ආස්වාස ප්‍රස්වාස වේගයේ සමග ඇතිවෙමින් පැවතෙමින් බිඳී යන අයුරු වැටහින. එසේම හිස සිට පය ඇඟිලි දක්වාම කයේ චලනයක් විසිරී යාම දැනින. ආස්වාසයේ සියුම්ව තිබෙන විට දෙයට සිත යෙදීමේදී වරහන් ඇතුළේ විනාඩි 10කට වැඩි කාලයක් පමණ නිල් දම් පැහැයට හුරු ආලෝක මාලාවක් මතු වී එය ඇතිවෙමින් හැකිලෙමින් වරක පැතිරෙමින් තිබෙන බව වැටහිණ. සියල්ලම හේතු අනුව සැකසුණු දේවල් නේද ඒ නිසා ඒවා වෙනස් වන සැටි බින්දන සැටි මමය මගේ කියලා ගන්නට දෙයක් නැති බව හැඟුණි. මාස කිහිපයක් රෝගාතුර බව නිසා ක්‍රමානුකූලව භාවනා පුහුණු වීමක් නොවීම නිසාදෝ මන්දගාමී බවක් ඇතැයි වැටහි. ඔබ වහන්සේ කාරුණික උපදෙස් ඔබ වහන්සේගෙන් කාරුණික උපදෙස් ගෞරවයෙන් අයදිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය හා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවායි භක්තියෙන් යුතුව ප්‍රාර්ථනා කරමි. මේකේදී මන්දගාමී බව වුණත් කමක් නැහැ. වැටහිලා වැඩේ යනවනේ. ඉතින් ඒක නිසා මේ Tamanටම Tamanගේ මන්දගාමිකව වැටහීම හුඟක් වටිනවා. මොකද කිසිම භාවනා කරන ලෝකේ කිසිම කෙනෙක් Tamanට ඇති වෙන්න භාවනා දියුණුවක් තාම ලැබලා නැහැ. හැම කෙනාටම තියෙන මේක පිළිබඳ මන්දගාමී තත්ත්වයක් තමයි. ඉතින් ඒක මං හිතනවා මට ලෙඩ වෙච්ච නිසා මේ වෙවිලා තියෙන්නේ. එහෙම නැත්නම් මගේ වෙන දෝෂයක් නිසා වෙවිලා තියෙන්නේ කියලා එක එකට හේතු කරන්න හදනවා නේ මේක දුෂ්කරයි ඒක බුදුරජාණන්සේ පැහැදිලිවම දේශනා කරලා තියෙනවා මේ ගමන තාම දුෂ්කරයි. ඒ නිසා ඒකට කියන්නේ painfully slow. වේදනාකාරී එහෙමිය කියන්නේ. ඉතින් අපි ඒ නිසා ඒක තියලා වෙන වෙන හදිසි වැඩ වලට යනවා. හදිසි වැඩ තියල්ලම කෙලෙස්. මේක කියලා තියෙනවා සියුම් සහ මධ්‍යම අරමුණු වල හිත පවත්වන්න පුරුදු වෙනවා කියන්නේ. ඉතින් මොන්න වෙලාවක් හිත සියුම් සහ අරමුණු මධ්‍යස්ථ අරමුණු තිබ්බත් හිමීට යනවා වගේ තමයි තේරෙන්නේ. මොකද අර කෙලෙස් දනවන අන්තවාදී අරමුණු නැහැනේ. ඉතින් ඒ නිසා ශාසනයක් තියෙන නිසා තමයි අපිට සියුම් අරමුණ වැටෙන්නේ. ශාසනයක් තියෙන නිසා තමයි අපිට මධ්‍යස්ථ අරමුණ වැටෙන්නේ. අනික් වෙලාවට මේවා තීරම අපි අතහැරලා මේ අන්තගාමී වැඩ කරනවා. ඒ නිසා හිමීට ගියාට ප්‍රශ්නයක් නැත්තේ නෑ. ඒක පිළිබඳ පශ්චාත්තාප වෙන්න එපා. හැබැයි දුරනික්ෂේපේ කරන්න එපා. වගකීම කරහරින්න එපා. ඔගේ හොම ගිහිල්ලා ගිහිල්ලා තමයි ගැම්ම කන්නේ. කස කැවෙන්නේ. ඒ නිසා මේ තුනීවට සිද්ධ වෙන වෙලාව තමයි අපේ ජීවිතේ හොඳටම වීරියවන්ත අවස්ථාවේදීදී අත නෑර මේක දිගට ගිය කට්ටිය විතරමයි මේකේ ජයගන්න තියෙන්නේ. ඒක නිසා මෙහිමීට ගියා කියන එක දැනගත් එක ලොකු දෙයක්. වහකණ්ඩ යන්නත් එපා. ඒ නැත්නම් ඉක්මන් කරන්න යන්නත් එපා. ඔය වේගෙ දිගට පවත් ගන්න යනකොට එයාට වෙලාව ආපුවාම යෝගයේ දුනාම එයාම වේගෙ කනවා. ඒ කියන්නේ වේගෙ අල්ලනවා. Java කැවෙනවා. එහෙම නැත්නම් තුරණයකට ලක් වෙනවා. එදාට සතුටක් එයි. තෙරුවන් සරණයි ගරුතර ස්වාමින් වහන්සේ මම දැනට අවුරුදු 4ක් 5ක් කාලයක අතර සිට භාවනා වැඩසටහන් කරගෙන යමි. සක්මන් භාවනාව පැය භාගයක් හෝ පැයක් කරන්නෙමි. වම දකුණ යනුවෙන් කරන අතර යටිපතුල් වලට දැනෙන තෙරපීම, එක කකුලක් එසවීමේදී අනිත් කකුලට දැනෙන බරගතිය, හිමින් හිමින් සක්මන් කරන විට දැනෙන සැහැල්ලු බව මේවා වේ. ඉන්පසු පරයන්කයට වාඩි වෙමි. මම දැන් මෙතන යන සිතින් වාඩි වී සතිය පිහිටුවීම හුස්ම රැල්ල දිග කෙටි වී ටික වේලාවකින් නොදැනීම යයි. ස්වාමින් වහන්සේ දැනට අවුරුද්දක පමණ කාලයක සිට සතිය පිහිටුවා භාවනා කළත් මට එක වේලාවකට හිතෙනවා නිින්ද ගිහින්ද කියලා. මේ වෙනස ඇතිවීමට හේතුව පහදා දෙන්න. ගෞරවයෙන් ස්වාමින් වහන්සේගෙන් ඉල්ලා සිටිමි. යෝගිනියක් මේක මේ වෙනස පහදලා දෙන්න කිව්වට මේකේ වෙනසක් නැහැ වෙනස් වෙන්නේ නැතිකමයි තමයි දීලා පෙන්වන්න ආද. ඉතින් ඒක නිසා ඒ භාවනාවේ කෙලවර මේ ලියලා හදන භාවනාවේ කෙලවර නොදන්න දැනකින් කෙලවර වෙන්නේ. නිින්ද ගිහිල්ලාද නැද්ද කියලා දන්නෙත් නැහැ. නිින්ද ගිහිල්ලා නැති වුණත් උනේ මොකද්ද කියලා දන්නේ නැහැ. ඉතින් ඒ කියන්නේ අපි දන්නා තැන සිට නොදන්න තැනකට යනකොට පුදුම බයක්, පුදුම සැකයක්, පුදුම චකිතයක් එනවා. ඒ මොකද දන්න තැනදී අපිට අරසාවක් තියෙනවා. අපේ පවුලේ අයත් එක්ක, අපේ ආහාර වේල ඇතුව, අපේ ඇඳුම් පැළඳුම් ඇතුව ඉන්න. නමුත් කිව්වොත් ඒ වගේ දන්න තැනක නිවන ඇත්තේම නැහැ කියලා. එනංගො නොදන්න තැන හොඳයි. නමුත් මානවයා කියන්නේ පුදුම මැට්ටෝ જાතිය. මානවයා කියන්නේ කවදාකවත් Taman වෙන දේ වෙනස් වෙනවට කැමති නැහැ. ඉතින් අර බල්ලෝ බලුගඳ තියෙන තැන ලගිනවා වාගේ කුකුලෝ කුකුළු ගඳ ගස්සපු තැන ලගිනවා වාගේ මීහරක මීහරක් ගඳ තියෙන ලගිනවා වාගේ අර පුරුදු තැන ලගලා පුරුදුලා තියෙනවා. ඒ නිසා අපි ගියොත් කවදා හරි දැනගත්තොත් මේ දන්න දේ තුල නම් කවදාකවත් නිවර නැහැ. නිසා නොදන්න දේ තුල එක්ක බෙල්ල ගහලා යන්න පුළුවන් එක්ක පිටු වැදෙන්න පුළුවන් එක්ක නිවන් දකින්න පුළුවන්. ඉතින් ඒ වගේ දෙයකට මේ දන්න දේ අමතක කරන්න කැමති එක තමයි අභිනිෂ්ක්‍මණය කියන්නේ. ඉතින් අපි දැන් අභිනිෂ්ක්‍මණය කරලා තියෙන මේ වෙනකොට. අපේ පවුලේ අය තැහැල්ලා, ගෙවල් දොරවල් තැහැල්ලා ඇවිල්ලා ඉන්නේ. නමුත් පේනවා තාමත් අර මතක සටහන් ටිකට ඒ සංඥාවලට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අනිත් දවසේ කාය ජීවිත নিরপেক্ষ භාවය කියලා මේකට කියන්නේ පාලියෙන්. කාය ජීවිත নিরপেক্ষව වාඩි වෙනකොට වාඩි වෙන්න මගේ කාය ජීවිතයත් ත්‍රිවිධ රත්නයේ පූජා වේවා. ඉතින් මේ පූජාව තුල නැති වුණාටත් කමන්නේ. නිින්ද ගියා වුණත් කමන්නේ. නැගිටතර පස්සේ දැනගන්න පුළුවන් තමන් අවදි වෙන්නේ ඉන්න ඉරියව්වට නම් නිින්ද ගිහිලා නෙවෙයි. අවදි වෙන්නේ නන්නත්තර වෙච්ච දෙයකට නම් නිින්ද යන්න ඉඩ තියෙනවා. ඒ නිසා කලබල වෙන්නේ නැතුව බලන එකට එක කාලෙකින් දැනගන්න පුළුවන්. මේ නොදන්නා තැනට ගිහිලා තියෙන නිින්දද කෙලස් නිින්දකින්ද නැත්නම් හිත හැංගීගෙනද ඒක තේරෙන්නේ ආපහු අවදි වෙනකොට Taman ඉන්න කයට අරමුණට අවදි වෙනවා නම් නිින්දක් නෙවෙයි. ඉතින් ඒකටත් දැනගත්තා තාම බයක් තියෙනවා. ඒ කාලේ මට මතකේ නැති වෙලා. දන්නේ අරමුණක නැහැ. ඉතින් කවදා හරි සෙල්ලක්කාර ජීවිතයක් ඇවිල්ලා මතක නැති වෙලාවෙදීම දන්නවනම් මම දැන් ඉන්න තැන මට මතක නැහැ කියලා අන්න වැඩේ හරි. අවදි වුණාට පස්සේ නෙවෙයි. මොනවාක්වත්ම දන්නේ නැති වෙලාවෙදීම දැනගන්න පුළුවන් නම් මං ඉන්නේ දන්නේ නැති තැනක කියලා එතකොට තේනවා මේ සංසාරේ ඔක්කොම ආංශික ආතති ලෙඩ රෝග ඔක්කොම ගිහිල්ලා එලා. මතක කියන්නේ ලෙඩක්. මතක කියන්නේ ආතතියක්. මතකේ කියන්නේ අසහනයක්. අපි ඕක තමයි ලබනාත්මයට ගෙනියන්නේ. ඔක දැම්මම මේ පොදිය බිම තියලා පුරුදු වුණා නම් ආයෙ යන්න දෙයක් නැහැ. ඉතින් අපි කොච්චර බයද? අපි දන්න මතකේ නැති වෙනවට වයසට ගිය ලොක්කණ්ඩ ලොක් කියන්නේ දුවට නිදාගෙන ඉඳලා පාන්දර හතරට නැගිටලා කියනවා ළමයා ගෙනෙක අඟුරු කැල්ල දත් මැද ගන්න මේ දැනුයි මට ඇහැරුණේ උදේ තේ එකක් හදාන වරෙක්කෝ කියලා. මේ බලනකොට මේ හැන්දෑවේ හතරට ඇවිදලා තියෙන්නේ. උදේ හතර කියලා හිතාගෙන. ඉතින් අහල බාලින්න අය නම් දන්නවා අත්තමට වයර් මාරු වෙලා ඉන්නේ. ඉතින් ඒක තීරුම් කරලා දෙන්න බෑ ඊට පස්සේ උන් කපුට අඬනකොට මේ මොකද මේ වෙලා දෙන්නේ කියලා. වයර් මාරු වෙලා ඉතින් අහන්න දවකට අල්සයිම කියලා කියනවා. ඩිමෙන්ෂියා <laughs> කියලා එක එක පිස්සු නම් දානවා. ඒ දාණය උන්ට පිස්සු. ඕක තමයි වෙන්නේ භාවනා කරන්නේ නැත්තම්. භාවනා කරන්නේ කන දන දැයිති මේ වයසේ මට වයර් මාරු වෙනවා. ඒක එහෙම තමයි උදේට ඇඳ වගේ පේනවා ඇඳට උදේ වගේ පේනවා වම තියෙනකොට දකුණ තියෙන්නේ. බොම්බේ බලනකොට කල්කටා පේන්නේ. එහෙම තමයි. ඒ හැටි මේක අමතක කරලා යන්න හදනවා తాවකාලිකව. ඒකටවත් කැමති. බොම්බේ ලෝකෙන් කල්කටා තමයි නාගේ නාකියොච් එක්ක ඉන්න ගියාම හරි ජොලියක් තියෙනවා. පුදුම ජොලියක් තියෙනවා. මොකද මේ මොන જાති කිව්වත් හැන්දෑවට හිතන්නේ උදේ කියලා. වැඩ කරන ඇටෙන්ඩන්ට් කතා කරන්නේ නැන්දම්ම කියලා. මරු. හැබැයි ඒක ඒ ගතිය එහෙමමයි ආය හැමදාම ඒකමයි අපිට පිස්සුනාට ඇටෙන්ඩන්ට් නැන්දම්ම කියන එක ඒ මනසක හැටි. ඕව් කියලා හිතපන් ඉවරනේ. එතකොට ඇටෙන්ඩන්ට් පිස්සු වැඩ. ඒ නිසා මේ තියෙන දේ තුල නිවන නැහැ කියලා හිතාගන්න. දැන් මේ තියෙන ඔක හම්බ කරපුවානේ. හම්බ කරපරි සීරම කක්කා. හම්බ කරේ සීරම දුක්. පෙමතෝ ජායති සෝකෝ. ඒක නිසා ඒක නැතුව යන වෙලාවක පොඩ්ඩක් ත්‍රිවිධ රත්නයේ සද්ධාව තියෙනවද කියලා බලන්න. ත්‍රිවිධ රත්නයේ සද්ධාව තියෙනවද බලන්න. තමන්ගේ සීලය තියෙනවද බලන්න. තමන්ගේ සද්ධාව තියෙනවද බලන්න. තමන්ගේ සතිය තියෙනවද බලන්න. ඒකෝට තේරෙයි මේ ජීවිතේ ඉඳන්දිම తాවකාලික ඔගේ පොඩ්ඩක් අයින් වෙන්න පුළුවන්. මේකට ලෑස්තිලා යන්න කියලා කියයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේගේ උපදේශන යමින් අවුරුදු දෙකක පමණ කාලයක් සතිමත් බව පුහුණු කරමි. දැනට මාගේ ගැටලුව මාස දෙකක පමණ කාලයක් දැඩිසේ අසනීප වීම නිසා සක්මන් භාවනා සහ පරයන්කේ කර ගැනීමට නොහැකි විය. ඒ නිසාද දැඩි දැන් පරයන්ක භාවනාවට හිඳගෙන මම දැන් මෙතන කියා සිත පිහිටුවා ගත්තද හුස්ම රැල්ල කෙරේ සිත යොමු නොවේ. ඔහේ ඉඳගෙන සිටිය හැක. සමහර අවස්ථාවලදී නිින්දත් නොනිින්දත් අතර මෙන් දැනේ. සිත වෙනත් වෙනත් බාහිර කෙලෙස් අරමුණු කරාම දිවයයි. නැවත මතක් වී සිත ආනාපානීය කෙරේ පිහිටුවද නැවත නැවතද එසේම සිදුවේ. නිවසේදී එදිනෙදා කටයුතු වලදී මනාව සතිමත් බවකින් කටයුතු කළ හැක. ඔබ වහන්සේ පශ්චත්තාප නොවන්න. නොවනා ලෙස දේශනා කළද මේ ගැටලුවකි. උදෑසනම බුදුන් වැඳ සීලය අදිස්ථාන කොට භාවනාව ආරම්භ කළද தત્ත්වයේ එසේමය මේ தત્ත්වයේ මගහරවා භාවනාවේ අරමුණු සිත අරමුණේ සිත පැවැත්වීමට අවශ්‍ය උපදෙස් ගෞරවයෙන් යුතුව ආරම්භ කරමි සක්මනේදී નિરાයාසයෙන් නැවිද යා හැකි අතර මිනිත්තු 20ක් පමණ යාමේදී නිදිමත ගතියේ ඕලාරික බවත් එපා වීමක් දැනේ දැන් ඇති නික්කියාද සිටේ එසේ එහෙත් කෙසේ හෝ මුළු පැයම ගත කිරීමට අදිස්ථාන කොට නැවත සක්මණේ යෙදුන අද සියලුම දැනීම් දැනිමින් ගමන් කළත් සක්මණේ විසිවි යන ස්වභාවය නිතර සිදුවේ. මෙලෙස විනාඩි 40ක් පමණ සක්මණේ සිටියත් එය ඇතිවන එපාවන ගතිය හා මහන්සියක් මෙන් දැනීම තේරුම් ගත නොහැක. මේ සඳහා ගත යුතු පියවර ගෞරවයෙන් යුතුව අපේක්ෂා කරමි ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේ එන්නේ නිදිමත ගතිය, කම්මැලි ගතිය, පාලනය කරගන්න බැරි ගතිය කවදාවත් තේරුම් ගන්න බෑ. හැබැයි ඒක බාර ගන්න පුළුවන්. ඒ බාර ගන්නවයි කියලා කියන්නේ අපි ගමනක් යනකොට කෝච්චියට දුවනකොට නම් අපිට මොනවා දුවනවද දැන්නේ අපි ඉක්මනට ඕන තියෙන කෝච්චියට යන්නේ ඒකට අපි දන්නවා මේ යන්නේ මොකටද කියලා. එතකොට කොච්චර වේගෙන් ගියාද කියලා අපිට දැනෙමුකුත් නැහැ නිදිමතකුත් නැහැ. තණ්හාව තියෙනවනම් සාක්ෂාත් කරගන්න යමක් තියෙනවා කවදාවත් නිදිමතක් එන්නේ නැහැ. තණ්හාව නැති වෙනකොට ප්‍රාර්ථනා නැති වෙනකොට පණිදි ප්‍රාර්ථනා අදිෂ්ඨාන අබිනිවෙස නැති වෙනකොට කම්මැලි වෙනවා. තේරුම් ගන්න බෑ. මොකද අපි මෙතෙක් කල ජීවිතේ හදලම තියෙන්නේ මොකක් හරි එකක් පිටිපස්සේ අඹාගෙන යන ගතියන්නේ. දැන් කොච්චර ඉක්මනට බුදුහාමුදුරුවෝ මේ අපිට මේක උගන්වනවද පෙන්වන්නේ භාවනා කෙරුවොත් අඹාගෙන යන ගතියකුත් නැහැ. තෘෂ්ණාවක් නැහැ. කම්මැලිකමක් වෙනවා. තේරුම් ගන්න බෑ. ඒ වෙනුවට පුළුවන් හොඳයි මේක බාර ගන්නකෝ. මං අනිත් දවසේ යනකොටත් මට නිදිමත ගතිය ඉන්න තියෙනවා. මං ඒකට ලෑස්තිලා යනවා. මම ඇවිදිනකොට මේ තෝන්තු වෙන්න ඉඩ තියෙනවා. ඒත් මම ඒකට ලෑස්තිලා යනවා. අන්න ගියාට පස්සේ පේනවා ඒක බාරගත්තට පස්සේ ඒකේ තියෙන අපුර නැති වෙනවා. ඒකේ තියෙන කෙලෙස් භාවය නැති වෙනවා. ඒ නිසා මේ බාර ගැනීම තමයි පළවෙනි ආර්ය සත්‍ය කියලා කියන්නේ. දුක්ඛ සත්‍ය කියන්නේ ඕක තමයි. තමන් කැමති විදිහට දේවල් පවතින්නේ යම් පිච්චක් යම් පිච්චක් නලබති සම්පි දුක්ඛ. අපි බලාපොරොත්තුක් වුණා නම් ඒක නොලැබෙනවා. ඒකයි පරම දුක. ඒක තමයි මේ සිද්ධ වෙන්නේ. අපි කියන ඒක අයින් කරලා දුක්ඛ සත්‍ය පෙන්වන්නේ කියලා. ඉතින් පෙන්න කොහොමද පෙන්වන්නේ? පෙන්නන දෙයට කැමති නැහැ. කින්දේ තේරෙන්නේ නැහැ කියනවා. තීරණ තුනට කමන්නේ බාර ගන්නෝ. ලෑස්තිලා යන්න. එතකොට තමයි තේරෙන්නේ මේ ලෑස්ති මනස තමයි මේ සාසනෙන් අපිට හදලා දීලා තියෙන්නේ. ඒකට කියනවා සූදානම් ශරීරය කියලා. ඒක තමයි අප්‍රමාදී කියලා කියන්නේ. නිසා ඒක අරමුණු කරගෙන යන්න තේරුම් ගන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් ආනාපානෙ තේරුම් ගන්න ඕන කමක් නැහැ. මේ වැට වැට ඒ වෙනකොට අත්දැකීම් විතරයි යොමු කරන්නේ. මේ ආනපනු ගන්නට ගිහිල්ලා කාය මේ විද්‍යාව එහෙම නැත්නම් ස්වස්ථතාව ගන්නට යන්නේ නැහැ. ඒක තේරුම් ගන්න ඕනේ නැහැ. යනකොට එනකොට වැටෙන දේ බලන්න. ඉතින් කෙටියෙන් කියනවා තියෙන නිදිමත අමහර විතක භාවනා දියුණුවක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒකට ලෑස්තිලා යන්න, බාර ගන්න ලෑස්තිලා යන්න කියලා කියනවා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස. පරියංක භාවනාවේ යෙදී සිටින මාහට ඇතැම් දිනක දිගු වේලාවක් භාවනාවේ නිරත වී සිටීමට පුළුවන්. සමහර විටක කෙටි වේලාවකින් පරියංක භාවනාව මට විශාල මානසික ශක්තියක් ගෙන දෙයි. හුස්ම රැල්ල සමග මා ගත කරන කාලය විශ්ව ශක්තිය ගෙන දීමක් කියා මට සිතෙනවා. එහෙත් සමහර වේලාවට එක දිගටම රැඳීමට මට අපහසුකමක් දැනෙනවා. ගරුතර ස්වාමින් වහන්සේ මට උපදේශයක් දෙන්න. සක්මන් භාවනාව. සක්මන් භාවනාව වැලිමලුවේ කරන විට මගේ දෙපා වලට තිබූ දෙපා වල තිබූ යම් යම් අපහසුතාවයන් මගහැරුණු බව මා සතුටින් දන්වමි. රළු පොළව මුදු හා තද ගතිය දෙපා වලට දැනේ. උකුල් ඇටේ දක්වා තබන පියවරක් පාසා මාංශ පේශිවල ක්‍රියාකාරීත්වය දැනේ. බොහෝ විට සක්මන් භාවනාවේ යෙදෙන විට සමහර ශබ්ද නිසා හිත විසිරී යයි. මට මේ සඳහා උපදේශයක් දෙන්න. ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි. කොයි වෙලාවක හරි අපි එක චිත්තක්ෂණයකට සතිය හිටියොත් ඒ සති චිත්තක්ෂණය බලපෑම සෛලයක් පාසා න්‍යෂ්ටියක් පාසා ඥානයක් පාසා ඒ ක්‍රෝමසෝම එකක් පාසා බලපාන. නිසා චිත්තක්ෂණයක් සතිමත් වුණොත් චිත්තක්ෂණයක බලපෑම තියෙනවා. චිත්තක්ෂණ දෙකක් හිටියොත් තුනක් හිටියොත් ඒක ඒ ශරීරයේ බිනිවිද ගිහිල්ලා සෛලයක් සෛලයක් පාද සිද්ධ වෙනවා. ඉතින් ආසත්‍යමත් වෙනවයි කියලා කියන්නේ සෛලයක් සෛලයක් පාද වද දෙනවයි කියන්නේ. කොට දාපු මාළුවෙකුට වගේ වද දෙනවා. ඒකෙන් පුළුවන් තරම් සතිමත් වෙන්න හදනවා. අතිමත් එක චිත්තක්ෂණ පාස සනසීමක් ඇති ඒ කිනාට මේ සනසීම වැටෙන්න කල්යන. පරිශන වලින් කරන්න බලන්නේ භාවනා කරනකොට තමන්ටම තමන්ගේ භාවනාවේ ආනිසංස වැටෙන්න කොච්චර කල් යනවද කියලා. ඉතින් ඒක තමයි සූත්‍රමය ඥානෙ මත, චින්තාමය ඥාන මත හිටිනවා. නමුත් එකක් විශ්වාසයි. එක චිත්තක්ෂණයක් සතිමත් වුණොත් ඒක චිත්තක්ෂණයක් ඒ ක්‍රෝමසෝම් වල එහා පැත්තේ තියෙන කැප් එක වයසට යනකොට ඇති වෙන කැප් එක අඩු වෙන්න පටන් ගන්නවා. ඒක නිසා තමන්ට තමන් ඒක විශ්වාස ලැබෙනකන් සද්ධාවෙන් යන්න. විශ්වාසය ලැබුණට පස්සේ ඉතින් එයාට කවුරුත් කියලා දෙන්න ඕනේ කරගන්න තියෙන එකම අනුකම්පාව කරගන්න තියෙන එකම මෛත්‍රිය තමයි මේ සතියින් ගත කරන්නේ. සතියෙන් ගත නොකරන වෙලාව මාළුවා ගොඩ දැම්මා වාගේ පණුවෙක් දෙකට කැපුවා වාගේ. ඉතින් අපි ඉදිනදා ජීවිතේ ගත කරනකොට ඒ දෙකට කැපු මාළුවෙක් වාගේ තමයි ඉන්නේ. ගොඩ දාපු මාළුවෙක් වාගේ තමයි ඉන්නේ. ඒ මොකද සතියක් නැහැ. ඉතින් කවුරුත් කියලා දෙන්න ඕනේ නැහැ. කවුරුත් කියලා දෙන්න ඕනේ නැහැ. දෙන්න ඕනේ අර මුලදී තේරෙන්නේ නැති කාලයකටයි සරුවචන සමිච්චර වෙහෙස ගන්නේ. ඒ නිසා පුළු පුළුවන් විදිහට ජාම බේරගන්න පරියංකේ විතරක් නෙවෙයි, සක්මණේ විතරක් නෙවෙයි, භාවනා මධ්‍යස්ථාන විතරක් නෙවෙයි, gedara ගියත් නෑවත් කෑවත් පුළුවන් තරම් සතිමත් චිත්තක්ෂණ වැඩි කෙරුවොත් ශරීරයේ සනසෙයි. එහෙම නැති හැම වෙලාවෙම අපි මේක දවනවා තවනවා තමයි තියෙන්නේ. ඒ නිසා ඔය ටික ඔය ලියලා තියෙන ටික එච්චරම අමාරු නැහැ තේරුම් ගන්න සද්ධාව තියෙනවා. ඒ සද්ධාවෙන් ඔහොම යන්. ඒතකොට කාලයක ගියාම Tamanට වැටහෙනවා. ගඩුතර සාමින් වහන්ස පරියංක භාවනාවේ ප්‍රස්වාසයේ හුස්ම රැල්ල ගෙවි යන ආකාරය ක්‍රමයෙන් අඩුවන බව දැනි ආස්වාසයේද හුස්ම රැල්ල ඇතුළට සහ ඇතුළට එන වේගයේ අඩු වී නවතින බවක් දැනි මිසේ ටික වේලාවක් සිටින විට කකුලේ දණහිස් වේදනාවක් ඇති වුණා එය මෙනෙහි කරන විට ක්‍රමයෙන් වේදනාව නැති වුණා භාවනාව දියුණු කර ගැනීමට ඔබ වහන්සේගෙන් උපදේශයක් පතමි ওই විදිහට වේදනා ඒ වගේ දේවල් එද්දි මෙනෙහි කරලත් නැති කරන්න පුළුවන්. ඉස්සරහට ඒක විශ්වාස වුණාට පස්සේ මෙනෙහි කරන්න හදනකොට වේදනාවක් නැති වෙනවා. ඒ මොකද අර කරලා කරලා විශ්වාසය ඇති වෙනවා. විශ්වාසය එනකන් අපි අnder පානවා, කෙවිතෙන් ගහනවා, ඒ වගේ වැඩ කරනවා. නමුත් විශ්වාසය ඇති වුණාට පස්සේ දැන් ඇවිල්ලා තියෙන වේදනාවක් දැන් ඉන්නේ අරුණේ නෙවෙයි කියලා දැනගන්නකොටම ඒ වේදනාවක තියෙන නපුරු ගතිය අඩු වෙනවා. මොකද දන්නවා මෙනෙහි කෙරුවොත් අනිවාර්යයෙන්ම නැති වෙනවා කියන්නේ. ඉතින් එතකොට එන්නේ තමන්ගේම ආත්ම විශ්වාසයෙන් තමන් අර පෙළ කරලා පෙර කරලාගත් අත්දැකීමෙන් හැරෙනකොටම වේදනාවල් වල තියෙන බොළඳකම පේනවා. වෙන විදිහකට කියනවා නම් සතියේ තියෙන ප්‍රබලකම පේනවා. විශ්ලේෂල සතිය උල උලා පාවිච්චි කරාට පස්සේ සතිය ඇවිල්ලා පෙන්නකොටම මම දුරවන් වෙන ගතියකට එනවා. ඉතින් ඒක ඔක්කොම වේදනාවලට එන්නේ නැහැ. පුංචි පුංචි වේදනාවලට එනවා. එන්නේ එන්නේ එන්නේ අන්තිමට මරණ වේදනාව සමීපෙදිත් මරණ වේදනාව ඉදිරියේදිත් මේ ගන්නේ අන්තිම හුස්ම කියලා. නැත්තම් මේ ගෙවෙන්නේ අන්තිම හුස්ම කියලා සතියෙන් යුක්තව ගන්න පුළුවන් වෙනවා කියලා සරුවචනාන්තේ පුංචි රාහුල හාමුදුරන්ට කියනවා රාහුල චරිමක පස්සාසපි ඥානතෝව නිරුද්ධಂತಿ කිය. හොඳට මේ කලකල කංකටලුවස්සේ හොඳට හුස්ම ගන්න පුරුදු වුණොත් අන්තිමට ගෙවෙන හුස්මත් දැක දැක දැන දැන වෙනවා මිසක්කා ඔළුවේ පපුවේ අත බැඳගෙන කෑකොස් සංගහගෙන මම මැරෙනෝ කියලා කියන්න ඕන කමක් නැහැ. ඒක දැන දැන යනවා. ඉතින් ඒකට තමයි මේ පුහුණු කරන්නේ. ඔయిత වැඩි දේවල් හරහා ඔయిత වැඩි තියෙන කලකොලප්පන් හරහා මේ සතිය පවත්වන්න උත්සාහ කරනද සීමාවක් නැහැ. හිතන්න බැරි තරම් මේ ඕනේ කරදරයක් මැද සතිය පවත්වන්න පුළුවන්. ඕනේ කරදරයක් මැද ආනපාන බලන්න පුළුවන්. ඕනේ කරදරයක් මැද අප්‍රමාද වෙන්න පුළුවන්. මේ අපි ඉන්නේ තාම මේකේ මුල් කොටයි ඉදිරියට යන්න බලන්න. තෙරුවන් සරණයි අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ. පරියංක භාවනාව. හුස්ම රැල්ල දෙස බලා සිටමින් හිත තරමක් සංවරෝ වූ විට ස්වභාවයෙන් මට නාසය හා ඒ අවට දඟලන නලියන සෛලමය ස්වභාවයක් නිරීක්ෂණය විය. නාසයක් තිබෙනවාද නැද්ද කිව නොහැකි පරිදි බුදු වෙනස් වීම යන වරහන් ඇතුළු ඉතාමත් වේගයෙන් මෙම ස්වභාවය නිතර නිතරම දැනුනි. පසුව මේ තොල්වලින් පිට කකුල් ආදී ස්ථානවලත් දැන් බොහෝ විට සමී සිට අඟලක් පමණ ගැඹුරට කිඳා බැස ඇති ලෙස මුළු සිරුරේ සිරුරමත් එකම යන්ත්‍රයක් මෙන් ඉතාමත්ම අධිවේගයෙන් දඟලමින් නලියමින් වෙනස් වී යන ස්වභාවය නිරීක්ෂණය කරමි. පරයන්කෙන් සක්මණෙත් බණහන අවස්ථාවලත් මෙම தත්ත්වය නිරීක්ෂණය වේ. මේ සිදුවන්නේ මාසයක පමණ සිටයි. මුලදී මේ දැනෙනවත් සමගම මට හැඟුණේ මා උපන්දා සිට මේ මොහොත දක්වා මා මේකයි දකිනා පැහැදිලි වෙනස සිදුවන්නට ඇත්තේ මෙසේ අදි වේගයෙන් තප්පරයකටත් අඩු කාලයකදී වෙනස් වෙවි යන මේ ස්වභාවයට අනුවයයි දැනුනි. මා අවත ඇති සෑම දෙයක්ම වෙනස් වන්නේ මෙසේයයි හැඟුනි. මේ ඔස්සේ ත්‍රිලක්ෂණයේ මෙනෙහි වුනි. එහෙත් භාවනාවේදී මට දැන් සිත එකඟ වූ විට කයෙහි මී හැරුණු විට වෙන ලක්ෂණ නොපෙනී උණුසුම් සිසිල් වේදනා තෙරපෙනාදී ස්වභාවයන් ඇතිවන්නේද මේ දඟලන නලියන ස්වභාවයේ තුලම වෙනස් වීමිනි. සිත මේ දෙසට බලා සිත මේ දෙසම බලා සිටීම දැන් මුලදීමින් රසවත් නැත. මං ඔහේ බලා සිටිමි. ඉදිරියට කුමක් කළ යුතුද? ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි. අපි දන්න ඔය බිත්ති එල්ලලා තියෙන රබාණක් කරගෙන අවුතු කාලේ හොඳ රත් කරලා ගත්තාම පොඩ්ඩක් තට්ටු කරගම් හ්ම් ගාලා හතේ. වයලින් එකක් කරන හොඳට ටියුන් කරලා තිබ්බොත් ඔකෙස්ට්‍රා එකේ අනික් කට්ටිය සංගීත භාණ්ඩ වයනකොට මේ වයලින් එක නිකම්ම තද්ද වෙන්න පටන් ගන්නවා. ඒ අපේ හිත බිත්ති එල්ලලා තියෙන රබාණක් වගේ තිබුණාට තට්ටු කරලා තද්ද ඇහින්නේ ඒක අරගෙන රත් කරන්න ඕන. රත් කිරුවට පස්සේ ඔක්කොම සද්ද මේකේ තේරෙනවා. ඒ නිසා සතිය ගත්තට පස්සේ ඇදිච්ච රබම්බෙරයක් වගේ. වයලින් ටියුන් කරපු වයලින් එකක් වගේ මේ ලස්සන සංගීත රාවය එන්න පටන් ගන්නවා. එතකොට තේරෙන පටන් අර ගන්නවා මේක මේ මගේ පාලනකින් වෙන එකක් නෙවෙයි. ඒක සම්නික්‍රම භවය කියන මේකේ තියෙනවා. පළවෙනි පළවෙනි මේක තේරෙනකොට හරි පැත්තේ හරි සතුටක් ඇති වෙනවා. මේක හරියට මුළු ඇඟම සම්බාහනය කරනවා වගේ. මුළු ඇඟම අභ්‍යංගනය කරනවා වගේ. මුළු ඇඟම ভাইබ්‍රේටරයක් තිබ්බා වගේ. පහුවෙන්න යනකොට ඒකත් එච්චරම දෙයක් නෙවෙයි. මේක දැනගන්නේ දැන් උනාට මේක හැමදාම තිබුණ එකක්. භාවනාවෙන් දැනගන්නේ දැන්. නමුත් මුළු ජීවිතේ පුරාම තිබුණ එක. අපි ඉතින් බලන්නේ අපි බලන්නේ ගෑනු පිරිමින් ගැඟ දිහා බලනවා. පිරිමි ගෑනුන් ගැඟ දිහා බලනවා. ඒක නිසා තමන් ගැඟ දිහා බලන්නේ බැලුවොත් ඔච්චර තමයි පේන්නේ. ඒක නිසා කවුරු තමන් ගැඟ දිහා බැලුවත් ළඟ ඉන්න එක්කනට වෙන දේ වුණත් පේනවා. එයාගේ තියෙන එක තමයි යදන්නේ. නිසා භාවනා කරන එක්කනට හිතා ගන්න පුළුවන් මේ මොකද වෙන්නේ අනුන්ගේ ඇඟවලත් මොකද මගේ ඇඟිය වෙන එකමයි වෙන්නේ. ඉතින් ඒක තීරුම් ගන්න නැතුව අපි බාහිර මනුස්ස ජීවිත කොච්චර මැරලා යන්නද? කල්ප කෝටි ගණන් අපි මැරලා යන්නදී කවදාකවත් ශරීරය දිහා බලන්නේ නැතුව. දැන් බලපුවාම මේකත් ලෝකයක් දහරමානිස් කියලා හිතෙනවා. ඒ හැම තැනම නදියන. ඒ ටික කාලයක් යනකොට ඒකත් ගාලල්ල තමයි වෙන්නේ. මේ ගාලල්ල වෙනකොට ඇවිල්ලා තියෙන ඇතුළට මේක පිළිබඳ අවබෝධය ඇවිල්ලා මේක පුළුවන් තරම් නඩත්තු කරන්න. එතකොට හොඳටම දන්නවා කෙලස් නැහැ කිය. ශරීරයත් එක්ක හිත තියෙන තාක්කල් කෙලස් නැහැ. ඉතින් ඒකට සැදීපැදි සැදී පැහැදී ගැනීමට කියනවා සම්මා ආජීවය කිය. යහපත් දිවි පැවැත්ම කියලා කියනවා. ඉතින් ඒක මේ ජීවිතේදීම අත්දකින්න පුළුවන් එකක්. ඒකට පොඩි මෙහෙයුමක් කරන්න, ඒදුමක් කරන්න. අවසාන ප්‍රශ්නේ ප්‍රශ්නෙත් එක තියෙනවා සුභමහන්සිට කවි පෙළකුත් ලියලා. ඒකත් කියවන්න. ඔව් කටහඬ හොඳ නම් තමයි. තෙරුවන් සරණයි. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. පෙර දින සීල විසුද්ධිය ගැනද කතා කළ නිසා මෙම ප්‍රශ්නේ මාතෘකාවෙන් පිටයයි නොසිතේ. මේ මේ ඔබ වහන්සේව දකින්න පළමු අවස්ථාව වුවද ඔබ වහන්සේගේ බණ මගේ ජීවිතයේ උඩු යටි කුරු කර තිබින. ඔබ වහන්සේ ගැන කල්පනා වුණි. මට කල්පනා වූ විට මට මෙම කොළය පිටුපස ඇති කවිය ලියුණි. ඒ මගේ හිතට අවංකවම පැන අදහසකි. නමුත් ඒ දුටු කීප දෙනෙක් වචනයෙන්වත් සංවර නැති මට නිවන බොහෝ දුරයයි කිව්වෝය. එහෙත් මම එළුවේ සතුටින් පිරිසිදු සිටිනි. පින්වත් ස්වාමින් වහන්සේ ඇත්තටම වචනෙන් සංවර වීම මෙයින් බිඳිලාද? ඒ පිළිබඳව පහදා දෙමින් මට සුදුසු උපදේශයක් කරුණාවෙන් ලබා දුන මැනවි. වචනේ අසංවර වී නම් මට සමාවන සේක්වා. කවි පෙළක් කියවන්න සම්. හොඳයි. ජොලි සාදු අසාති බෙන දම් ජීව හිමිගේ බණ පින් මුහුණ දැකගත්තේ අදම තමයි. පොල්ලෙන් ගැහුවා වගේ බොක්කටම බන කියන එකම ජොලි සාදු ඔබම තමයි. ලොකු ලොකු භාෂාවෙන් බන කියන සාදුලා ඕනතරම් මම දැකලා තිබෙයි. මගේ හිතට දැනෙන්නට විද්දයි තලේ එකම ජොලි සාදු ඔබම තමයි. අපායක් වෙලා තිබ්බ මගේ මේ ජීවිතේ ආතල් එකක් කළේ ඔබ වහන්සේගේ බණයි. දහම දකින්න දකින්න දැනෙන සැහැල්ලුව සකස් කළ ජොලි සාදු ඔබම තමයි. කල්ල ලැතත් බොල්ල ලැතත් මට අද ගාලක් ලැත්තේ ඔබ නිසා තමයි. තරහ වෙන්න එපා මෙහෙම ලිව්වාට ජොලි සාදු කිව්වේ ආදරේටමයි. මට මේ වගේ සෑහෙන පිරිසක් ආදරය කරනවා. මම ඒකයි බඳින්න නැතුව හිටියේ. බැඳනන් ඉව ගෙදර මොනසෙ තරහ වෙනවද? දැන් ඕන කෙනෙකුට විවෘත ආදරය කරන්න පුළුවන්. ඒ නිසා මේ happiest man on the earth කියලා කියනවා. මුළු ලෝකෙම සතුටින් ඉන්න මිනිසයා. ඉතින් දෙතුන් හතර දිනක් දැන්ටම YouTube වලට අවිලා පෙන්නනවා. මම තමයි ලෝකෙ වැඩිම සතුටින් ඉන්න කියලා කවුරක්වත් එන්නේ යාට විරුද්ධ වෙන්නේ. මොකද ඔක්කොමල මං කනගාටුවෙන් ඉන්න කියලා කියන්න හදන්නේ. ඔක්කොමල චවිචුරුනේ තියෙන්නේ. ඔක්කොටම මදිපාඩුවනේ තියෙන්නේ. ඉතින් කවුරු හරි කිව්වොත් මම ඉන්නේ ජොලිය කියලා ප්‍රශ්නයක් නැහැ. ඒක නිතරම ජයක්. බුදුන්සේ සඳහන් කර තිනවා කොච්චර කට්ටිය නිවනට ගියත් නිවන කියන එක පිරෙන්නේ නැහැ කියලා. පිරෙන්නේ මේ කාම ලෝකේ තමයි. නගරයකට ගිහිල්ලා බලන්න ඒක අක්කර පර්ච් එක ඉඩම් පර්ච් එකක් ගන්න විදියක් නැහැ පිටලා. බස් එකට ගිහිල්ලා ගොඩ වෙන්න ඉඩක් නැහැ පිටලා. බේත් ටිකක් ගන්න පොලිමේ ඉඳ දැන්න උඹ ඔක්කොම ඉවරයි. නේ ජොලියේ ඉන්නවනම් කිසිම පිරිල්ලක් නැහැ ඕන විදියට ඉන්න පුළුවන්. ඉතින් කවුරුත් කැමති නැහැ. ඔක්කොටම ඕනේ මේ තියෙන දුක් කරදර කී කියා. අනුන්ට චරිචුරු ගගා. මේ කියාපානික විතරනේ. මොන වගුලද හම්බ වෙන්නේ කිව්වයි කියලා කවුරුත් හදලා දීලා තියෙනවද? හැදෙන්නේ නැහැ. එතන කාබනේ ඊටපන් පපි වතු ටික ගාගනේ ඉවසපන් පපුව කියලා ඉන්න එකයි තියෙන්නේ වෙන මොනවා කියන්නේ. ඒ ජොලි සාදු නේ මොන සාදු කිව්වත් කමන්නේ. අපි කාලේ වැඩි ගත වෙලා තියෙන නිසා මම ආරාධනා කරන්නේ නැහැ වෙන ප්‍රශ්න තියෙනවද කියලා. මොකද සක්මණ කාලය ඇවිල්ලා තියෙන්නේ. විනාඩි 55ක විතර කාලයක් තියෙනවා.